තෙරුවන් සරණයි රහෝගත වග්ගය සංයුත නිකායේ හතරවෙනි කාණ්ඩේ බුද්ධ ජයන් ත්‍රිපිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථයේ 433 වෙනි පිටුව බික්කු සූත්‍රය මේ රහෝගත වග්ගයේ දිහා බැලුවොත් මේ රහෝගත වග්ගයේ සූත්‍ර ගණනාවක් දකින්න ලැබෙනවා බ්‍රහවගත සූත්‍රය, ආකාශ සූත්‍රය, අගාර සූත්‍රය, සත්තක සූත්‍රය, අට්ටක සූත්‍රය, පංචකාංග සූත්‍රය, බික්කු සූත්‍රය. මේ රහවගත වර්ගයේ තියෙන විශේෂය අපි දිගින් දිගට පෙන්නවා මේ නිරෝධ සමාපත්තිය ගැන මන අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. හැබැයි මහා නුවණකින් දැකිය යුතු වෙනවා. ඒ තේරුම් සූත්‍රයත් එක්කම බොහොම පරිස්සමින් ඕනි දකින්න ඒ ධර්මයේ යම්කිසි අවබෝධයක් තියෙනවා නම් අන්නේ ධර්ම අවබෝධයේ ප්‍රමාණය අනුවයි ඒ ගැඹුර පේන්නේ. රහෝගත වර්ගයේ එන බික්කු සූත්‍රය දිහා බැලුවමත් අපි කලින් දේශනා කරපු පංචකාංග සූත්‍රයේටම ඒ ඒ වගේම ස්වභාවයක් තමයි තියෙන්නේ. පංචකාංග සූත්‍රයේදී මනාකොට බුදුන් වහන්සේ පෙන්නනවා. ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුර් ධ්‍යාන ඒ ධ්‍යාන අවස්ථාවට පත්වන ආකාරයත් ඒ වගේම මේ අපි කියනවානේ වේදේ තුල පස්සක තවසෝ ඒ අරූප ධ්‍යාන වල හිටපු අරරකාරාම උද්දකරාම පුත්‍ර ඒ සිද්ධාර්ථ තාපසතුමා ඒ බුද්ධත්වයට පෙර ඒ කරපු භාවනා. ඒ භාවනා අවස්ථාවවලදී අරුප ධානවල බුදුන් වහන්සේ පවා ඒ අරුප ධානවලටපත් වුණා. ඒ කියන්නේ සිද්ධාර්ථ තාපසතුමා අරූප ධාන වලටපත් වුණා. හැබැයි එතන බුද්ධත්වයක් කරා ගියේ නැහැ. ඒකට හේතුව කෙනා නැති වෙන්නේ නැහැ. කෙනා ඉන්නවා. කෙනා නැති වෙන්නේ නැති නිසාම බුදුන් වහන්සේට වැටහුණා මේ කෙනා ඉන්නකන් දුකෙන් මිදීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට තේරෙනවා පරයන්කයෙන් ඉන්න කෙනෙක් භාවනා කරනවා නම් පරයන්කයෙන් නැගිටලා මූලික කෘත්‍යයන් කරනකොට පවා ඒ ආත්ම සංඥාව තුළ දුක හට ගන්නවා. ඒ දුකෙන් මිදීමක් ඒ තුල දකින්න ලැබෙන්නේ නැහැ. අනේ ඒ නිසා තමයි බුදුන් වහන්සේ මේ දුකෙන් මිදෙන මඟ මේ නොවන බව වටහා ගත්තා. ඒ නිසා තමයි බුදුන් වහන්සේ පසක තවසංගෙන් අයින්ට වෙලා ආරාලකාරාම උද්දකරාම පුත්‍රගේ ඒ ඒ හිටපු ගුරුවරුන්ගෙන් නික්මෙන්න හේතුව. ඉංග්‍රීමෙන් පළක් නැහැ. ඔවුන් ගුරුවරුන් විදිහට ඔවුන්ගේ ඒ ඉගෙනගත්ත ඒ කාරණා බුදුන් වහන්සේට උපකාර වෙනවා. නමුත් ඒ තුල රිහිරවීමෙන් පළක් නැහැ. කෙනෙක් දැන් අද මේ යුගයේ වුණත් දැන් ගුරුවරයෙක්ගෙන් අයින්ට වෙන එක බොහොම අසීරු කටයුත්තක් වෙනවා සමහර විට උපාදාන කරගෙන අල්ලගෙන බැඳිලා හිටියොත්. නමුත් මේ නිවන් මාර්ගය එහෙම යන්න පුළුවන් එකක් නෙමෙයි. මේව නිදහස් මනසකටයි මේ නිවන් මාර්ග හසුවන්නේ. අල්ලගෙන ඉන්නවා නම් යම්කිසි දෙයක් එතන උපාදානයක්මයි. මේ සිතේ මායාව. මායාව තුළ තියෙන්නේ රැඳීමයි. මිදීමක් තියෙනවා නම් එතන තියෙන්නේ නිවන් මගයි, නිස්සරණ මගයි. ඉතින් බුදුන් වහන්සේ ඇත්තටම බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් කිසිම මොහතක ඒ පුජ්‍යල සරණය මගේ කරේ නෑ. ඒක වක්කලි භික්ෂුවට කියන වක්කලි මේ කුණු කයද්දියා බලාගෙන මොකද කරන්නේ වක්කලි කියලා අහනකොටත් ඒක තේරෙනවා. ඒ කියන්නේ මෙතන කෙනෙක් පුජ්‍යලයේ දකින්න තුල ධර්මය හමුවන්නේ නැහැ. සෝ ධම්මං පස්සති සෝමං පස්සේ කියන කොටත් ඒක හොඳට වැටහෙනවා. අපි කෙනෙක්ව හොයනවා නම් එතන තියෙන පුජ්‍යල සංඥාවක් කියන්නේ එතන තියෙන රූපයක්. එතකොට අපි රූපේට උපාදාන වෙලා. එතකොට එතන නාම රූප වලින් මිදීමක් සිද්ධ වෙන්න හේතු නැහැ. අනේ එතනදී තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ පාරුවක් දිමින් දාන්න කියන එක. පාරුව කරේ තියාගෙන යන්න එපා කියන එක. මනාකොට පේනවා එතකොට මේ හැම තැනදීම පෙන්වන කාරණා දිහා බලනකොට මේ හැම තැනකම මේ මනසේ ස්වභාවය තමයි අල්ලා ගන්නා ස්වභාවය. ඒ අල්ලා ගන්නා ස්වභාවය තුළ තමයි සිරවීම සිද්ධ වෙන්නේ. පංචකාංග සූත්‍රය තුලත් බුදුන් වහන්සේ පෙන්වුවේ ඒ කාරණාමයි. උපාදාන කරගත්තොත් අල්ලගත්තොත් එතන තුල මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ තුල මිදීමක් සිදුවන්නේ නැහැ. හැබැයි මේ මේ රෝහතක රහවගත වර්ගය තුල බලනකොට අපිට මෙන්න මෙහෙම දෙයක් පේනවා. ඒ තමයි මේ මේ සැප හොය මේ මේ සුඛේ එහෙම නැත්නම් මේ සැපේ ප්‍රථම ධානයට වැඩිය සැපයක් තියෙනවා. දෙවනි ධානයේ දෙවනි ධානයට වැඩිය සැපයක් තියෙනවා. තෙවනි ධානයේ තෙවනි ධානයට වැඩිය සැපයක් තියෙනවා. චාතුරු ධානයේ චාතුරු ධානයට වැඩිය සැපයක් තියෙනවා. ආකාශ ධානයේ ඊට වැඩිය සැපයක් තියෙන විඥාන කියන නැමැති අරූප ධානයේ ඊට වැඩිය සැපයක් තියෙනවා ආකින්ඥායතන කියන අරූප ධානයේ ඊටත් වැඩිය සැපයක් තියෙනවා නසන්නා සංඥායතන කියන අරූප ධානයේ ඔන්න ඔය මේ සැපයක් සුඛයක් දැනෙන බව ඔය මෙන්න මේ සුඛේ යෑ ඊටත් වැඩිය සුඛයක් තියෙනවා කියලා මෙන්න මේ පැහැදිලි කිරීම මේ බලනකොට අපිට හොඳට පේනවා මේක සිද්ධාර්ථ තාපස්තුමා ගිහි කල ඒ කියන්නේ බුද්ධත්වයට පෙර මෙන්න මේ ධ්‍යාන අවස්ථාවවල මේ සුඛයටපත් වී කටයුතු කරපු ආකාරය ඒ හිටපු නිගණ්ඨ ඒ නිගණ්ඨ ධර්මයේ තුල ඒ ඒ හිටපු වේදයේ තුල කටයුතු කරපු ආකාරය නිගණ්ඨ ඒ කියන්නේ අන්තොට පිරිවැජියන් කියලා කියන්නේ මෙන්න මේ විදිහට ධ්‍යාන අවස්ථාවවල කටයුතු කරපු බව. එතරම්දි බුදුන් වහන්සේ මේ පෙන්නන මේ රහෝගත සූත්‍රය තුල අපිට දකින්න ලැබෙනවා. ඉතින් අපි දිගට මේවා පැහැදිලි කරා. ප්‍රථම ධානයේ තුල අපි ඔය වචනේ සංසිඳවලා විතක්ක ਵਿਚාර පිරිසුකේ ඒකාග්‍රතාවල කටයුතු කරනවා කියන එකත් ඒ වගේම විතක්ක ਵਿਚාර සංසිඳුණු තැන දෙවෙනි ධානය කියන එකත් ඒ වගේම ප්‍රීති සංසිඳුණු තැන තෙවෙනි ධානය කියන එකත් ඒ වගේම ආස්වාස ප්‍රාස්වාස සංසිඳන කියන තැන ඒ හතරවෙනි ධානයටපත් වෙනවා කියන එකත්. ඉතින් මේක හුස්ම ඒකාග්‍ර කරගෙන හුස්මට හිත තබාගෙන ඒ ප්‍රාණායාමයේ දෙන කෙනෙකුට උනත් ඒක හමු වෙනවා. ඒක බුද්ධ ධර්මයේ පෙන්නන ඒ විදර්ශනා භාවනාව නෙමෙයි. ඒක නිගණ්ඨ ධර්මයේ. ඒක අපි එකට නිගණ්ඨ ධර්මය කියන්නේ පැහැදිලිවම කියන්න පුළුවන්. ඒකට හේතුව සිද්ධාර්ථ තාපසතුමා කරපු දේවල්. ඉතින් මේ රෝහතක රහවතක වග්ගයේ රහෝගත වග්ගයේ ඔබට දකින්න ලැබෙනවා මේ කාරණා. ඉතින් මෙතන කෙනෙකුට ඒ කටයුතු වලට නියැලිලා නැති නිසා නියම් පුදුමයට පත් වෙන්න හේතු වෙනවා ඒක ඒ කෙනාගේ දෝෂයක්. මේක එහෙම පුදුමයෙන් පුදුම වෙන්න දෙයක් නෑ. මේක සාමාන්‍ය ඔබටත් සිදු වෙනවා. මේ හුස්ම නොදැනෙන තැනට ගිය බොහෝ අය අපිට ඒ සාකච්ඡාවලදී ඔබට අහන්න ලැබෙන්නේ නැති කතා කරනවා. ඒ කතා කරනකොට ඒ අය මත් වෙලා හිටපු ආකාරය, ආලෝක සංඥාවල සිරවි සිටපු ආකාරය ගැන පවා පැහැදිලි කරනවා. ඒ වගේමයි ඔවුන් ආකාශ සංඥාව තුල සිට බවකුත් ඔවුන්ගේ පැහැදිලි කිරීම වලින් අපිට දකින්න ලැබෙනවා. ඒක පුළුවන්. ඒක මහා ලොකු දෙයක් නෙමෙයි. ඒක සිහිය පිහිටන්න පමණයි තියෙන්නේ. ඔය හුස්ම නොදැනෙන තැනේදී ආකාශයේ සිහිය පිහිටනවා නම් ආකාශ සංඥාව තුල සිරවි සිටිනවා. එකම සංඥාවේ සිරවි සිටිනවා. එතනට නානත් සංඥා නැහැනේ. පටික සංඥා එන්නේ නැහැ. එකම සංඥාවක් ආකාශයේ නැමැති ස්වභාවය. ඔබ ඕනම කෙනෙකුට තේරෙනවා ආකාශයට හිත තබා ගන්න ස්වභාවය. ඒ ස්වභාවය තමයි මේ අරුප ධානයේ තියෙන්නේ. ආකාශය උග්‍රහ නිමිත්ත විදියට, පටිභා නිමිත්ත විදියට තමන්ගේ චිත්ත අභ්‍යන්තරයෙන් ආකාශය ප්‍රකට කරගෙන වාසය කරන ඒක සාමාන්‍යයෙන් මේ ධානවල කටයුතු කරන අයට ලොකු දෙයක්වත් නෙමෙයි. මේව එකක්වත් ලොකුවට හිතන්නත් එපා. ඇයි අපි යන්නේ නිවන් මඟ. එහෙමනම් රාග දේශ මොහ ප්‍රහීන වෙන ෂය වෙන මගකයි අපි කටයුතු කරන්නේ. මේ වේදේ තුල තියෙන එහෙම නැත්නම් අපි ඒ සිද්ධාර්ථ තාපසතුමාට වැරදුණු දේවල් වැරදුණු දේවල් විදිහට දකින්න ඕනේ. බුද්ධත්වයටපත් උනේ පටිච්ච සමුපාදය මෙනෙහි කිරීම තුළ මේ සිත හැදෙන හැටි දැකලා මේ කෙනා කෙනා නැති වෙන කෙනා නැති වෙන තැනයි දුකෙන් මිදෙන්නේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. කෙනා ඉන්නකන් දුකෙන් මිදීමක් නැහැ. ඔය මොන ධානයක හිටියත් පළක් වෙන්නේ නැහැ. ඔතන දුකක සිරවි තිබීමක්ම පමණයි. ඒක දිගින් දිගට අපි පැහැදිලි කරගෙන ඊට පස්සේ අපි මේ ආකාශයේ නැමැති අරූප ධානයෙන් පස්සේ අපි පෙන්නවා මේ මේ දැනෙන ස්වභාවයට හිත පවත්වා ගන්න එක. ඒ ආකාශයේ ස්වභාවයේ ආකාශ සංඥාව අරූප ධානයේ ඉන්න කෙනෙකුට ඒ අත්දැකීම තියෙනවා. ආකාශයේම දැනෙන ස්වභාවයක් පවතිනවා. අන්නේ දැනෙන ස්වභාවයට තමයි එතකොට සිහිය පිහිටන්නේ. ඒක નિરાයාසෙනුත් සිද්ධ වෙනවා. කෙනෙකුට සිහිය පිහිටන්නත් හේතු වෙන්න පුළුවන්. ආબોධය ඇතුවත් සිහිය පිහිටන්නත් හේතු වෙන්න පුළුවන්. හැබැයි මේව එකක්වත් කලබල වෙලා සාමාන්‍ය මේ මේ රළු ගොරෝසු මේ මනසකට මේක ලැබෙන්නේ නැහැ. මේක බොහොම සංසිඳුණු මනසකටයි හටගන්නේ. ඉතින් ඒක ඊටාම වැදගත් කාරණයක්. ඒ වගේම තව දෙයක් පැහැදිලි කරන්න ඕනි. ඒ විඥානං ආයතනයේ දැනෙන ස්වභාවයෙන් එහා හරිම භයානකයි. තමන්ගේ පාලනයෙන් ගිලිහි යනවා. ඒ සංඥා නොදැනෙන ස්වභාවයේ අතිශයින් භයානකයි. ඒක කියන්න ඕනේ. නමුත් ඒ අපි දන්නවා නිගණ්ඨයෙන් අපි දන්නවා මේ සිද්ධාර්ථ තාපස්තුමා පව ඒ අකිඤ්ඤායතන ධානයත් අනසනන සංඥායතන ධාන අවස්ථාත් ඒ කියන්නේ අසන්නතලය කියන්නේ සංඥාව නොදෙනෙන ස්වභාවය තුළ කටයුතු කරා. එතනටපත් වෙනවා. හැබැයි ඒකෙන් මේ භාවනාවට හොඳින් දක්ෂව ඉන්න කෙනෙකුට ඉන් ගැලවීමට හැකියාවක් තියෙන්නත් පුළුවන්. නමුත් ඒකෙන් ගැලවෙනවා කියන එක නම් පහසු කටයුත්තක් නෙමෙයි. ඒක නිසා තමයි ආරාල කාලාම උද්දකරාම පුත්‍ර කනගාටු මොකද ඔවුන් අරූප ධානවල සිර වේතිටින්. ඒකෙන් මිදෙන්න ලේසි නෑ. කොයි මොහොතේ සිත සකස් වෙන්නේ අරූප ධානවල ස්වභාවයේ එතනමයි. ඒක ආකාසඤ්ඤායතනේ හිටපු කෙනෙකුට ගැලවෙන්න පුළුවන් ඒක සංඥාවක් අරමුණු කළා නිසා. නැත්තම් එතනින් ගැලවෙන්නත් බැරි වෙනවා. හැබැයි විඥානයතනෙත් එතනිනුත් ඒ එතන සිහිය පවතිනවා. එතනිනුත් ගැලවෙන්න පුළුවන්. ඒ කියන්නේ නැවතත් එන්න පුළුවන් කමක් තියෙනවා සාමාන්‍ය අවස්ථාවට. හැබැයි ඔය නසන්න නාසඤ්ඤා එහෙම නැත්නම් ආකින්ඥායතන කියන තන අතිශයින් භයානකයි. ඒකට හේතුව තමන්ගේ පාලනයෙන් තමන්වගේම සිත ගිලී යනවා. අතිශයින් භයානකයි එතන විශ්ව ශක්තියට එකතු වෙලා ඉන්නවා කියලා ඒ නිගණ්ඨ ධර්මයේ තුල නිගණ්ඨයෙන් ඒ සංඥාව නොදෙන ස්වභාවය තුල පාවී පාවී හිටපේක හරි. ඒ පාවී පාවී ඉන්නවා. සංඥාව නොදෙන ස්වභාවය තුල පාවී පාවී ඉන්නවා. ඒක අද ඔවුන් හිතනවා නිවනේ කියලා. ඔවුන් හිතනවා බුද්ධ විසින් දේශනා කරත් ඒකයි කියලා. එහෙම දෙයක් නෙමෙයි. එතන කෙනා පාවේ ඉන්නවා කියන මේ දැනීම හොඳටම තියෙනවා. කෙනාගෙන් මිදිලා නැහැ. කෙනා ඉන්න බවට එතන ස්වභාවය තුල තියෙනවා. ඒ ස්වභාවය යම් මොහතකද ගිලිහෙන්නේ එතන නැවතත් කෙලෙස් අට ගන්නවා. කෙලෙස් වල මිදීමක් නැහැ. උප්පත්තියේ මිදීමක් නැහැ. භව නිරෝධය සිද්ධ වෙලා නැහැ. නමුත් එතන තියෙනවා නිරෝධයටපත් වෙලා ඉන්න අවස්ථාවක්. ඒක මේ රාග දේශ මොහ ප්‍රහීන කළ යන අවස්ථාව නෙමෙයි. ඔන්න ඕක තමයි පැහැදිලි කරන්න ඕන. දැන් භික්ෂු සූත්‍රයේත් මේකම තමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ. හැබැයි භික්ෂු සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්නනවා මේ මම මෙතනදී දැන් ඔබ දන්නවනේ දැන් නිවන් මාර්ගේ යන කෙනෙක්ට මොකද වැදගත් වෙන්නේ රාග දේශම ප්‍රහීන කරන එක. ඒ වගේම තව මොකද වැදගත් වෙන්නේ? රාග දේශම ප්‍රහීන කරන තුල ඇති වෙනවා එක්තරා අවස්ථාවක්. ඒ අවස්ථාවත් මේ සුකුම ස්වභාවයක්. ඒ රාගදේශ වලින් ප්‍රහීන වුණු තැන කෙනා නැති වෙන තැනයි. ඒ කෙනා නැති වෙන තැන සුකුම ස්වභාවයයි අරහත් සමාධිය කියන්නේ. ඔන්න ඔතනට දාපු වචනේ තමයි ඔය අරහත් සමාධිය කියන වචනේ. මේ මේ වචන භාවිතා කරනව පමණයිනේ. මේ වචන ලෞකිකයිනේ. හැබැයි ඔතන ස්වභාවය වෙනස් කියන එකයි මේකෙන් තේරෙන්න ඕනේ. හැබැයි නිරෝධ සමාපත්තියට සමවදින්න ඒකෙන් බාධාවක් නැහැ. යමෙකුට පුළුවන් මේ සංඥා සුකුම ස්වභාවය තුළ ඒ වේදනා සංඥා සුකුම කරගෙන නිරෝධ සමාපත්තියේ සමවදින්න. හැබැයි ඒක නිවන නෙමෙයි. ඔන්න ඕකයි පැහැදිලි කරන්න ඕනෝනේ. ඒක නිවන නෙමෙයි. දැන් මේ බික්ඛු සූත්‍රය ගන්න හේතුවත් ඕකම තමයි. බික්ඛු කියලා කියනකොට ඔබ දන්නවා අපි නිතරම පැහැදිලි කරා ශ්‍රමණ සූත්‍ර, බික්ඛු සූත්‍ර, අරහත් සූත්‍ර මේ මේ සූත්‍රවල බුදුන් වහන්සේ පැහැදිලි කරන කාරණා. ඒ කියන්නේ යමෙක් ශ්‍රමණෙක් වෙන්නේ කෙසේද? යමෙක් රූපය ඇත්ත කරගත්ත කෙනෙක් කිසි දවසක ශ්‍රමණෙක් වෙන්නේ නැහැ. එක පැත්තකින්. ඒ කියන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත කෙනෙක් කවදාවත් ශ්‍රමණයෙක් වෙන්නේ බාහිර දෙයක් නැති බව දකින කෙනෙක්මයි බෞද්ධයෙක් වෙන්නේ. ඒ වගේම බාහිර දෙයක් නැති බව දකින දැකීමයි ශ්‍රමණ කියන්නේ. ශ්‍රමණ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකිනවා. සිතට එන අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ ස්කන්ධයේ උදේවය දකිනවා කියන්නේ ආරකාන්ත සීලය කියන්නේ උපාදාන ස්කන්ධයෙන් මිදෙන සීලය කියන්නේ අපි කොහොම සියල්ලම එකම දෙයක් පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ දෙයක් නැති බව. නාම රූප තියනකන් දෙයක් තියෙනවා සිතුවිලි තියෙනවා. සිතුවිලි කොහොමත් ඇති වෙනව නැති වෙනව. නමුත් සිතුවිලි බල ගැන්වෙනවා. සිතුවිලි වලට උපාදාන. අපි දෙයක් දෙයක් බවට පත් කරගන්නවා. අර රූපේ බල ගැන්වීම තුල නාමයේ රූපයේ එකතු වීම තුල. ඒක චිත්තයක් කොහෙන්වත් බාහිර කවදාවත් හම් වෙන්නේ අපි මේ හිතන දේ ලෝකේ කිසි දවසක බාහිර නැහැ. බාහිර තියෙන දේ මෙතන අතර ગેප් එක හොඳින් දකින්න ඕනේ. ඒ කියන්නේ මහ භූත නෙමෙයි අපි දකින්නේ. අපි ජීවත් වෙන්නේ සිත ඇතුලේ ලෝකේ. අපි සැප විඳින්නේ සැප විඳිනවද? දැන් මේ ගස් කොළන් මේ ගල් ගස් ගල් සැප විඳිනවද? එහෙම පණවන්න පුළුවන්. ආත්ම කතාව පණවන්න පුළුවන් බෑ. එහෙම නම් එහෙම කතා කරන කෙනෙක් පළක් තියනවද? නැහැ. මෙතන වැදගත් වෙන්නේ තමන්ගේ හිතේ තියෙන දුකයි. එහෙනම් තමන්ගේ හිතේ තියෙන දුක කියන්නේ සිත හට සිතකයි දුක හටගන්නේ. එහෙනම් අන්න ඒක හොඳින් නිර්වෘල දකින්න. එහෙනම් චිත්තය නියති ලෝකේ කියන්නේ සිත තුලයි අපි ජීවත් දරුවා ඉන්නවා කියලා අපි හිතනවා. දරුවා මැරුණා කියලා අපි හිතනවා. ඒතකොට අපි හිත ඇතුලේ දුක් විඳිනවා. ඔන්න ඔතනයි කතාව තියෙන්නේ. චිත්තේන නියති ලෝකේ කිව්වේ සිත තුල අපි හැම එකක්ම හිතමින් ජීවත් වෙනවා. මේ මල ලස්සනයි. මේ ගෙදර දැන් දිරලා දැන් මේකේ තීන්ත ගන්න ඕනි. දැන් මේ ගෙදර හොඳයි. දැන් මේ ඔක්කොම මේ හොඳ නරක හැම එකම කොයිද තියෙන්නේ? සිතුවිල්ලකයි තියෙන්නේ. හිතුවොත් ඕනම කුණු ගොඩක ඉන්න පුළුවන් හරියට නිකන් අර විමානයක ඉන්නවා වගේ. වැටේනවනේ. ඒ කියන්නේ සිත ඇතුලේ කොතනද එතන විමානේ. අර කියනවනේ හිත ගිය තැන මාලිගාව කියලා. ඔන්න ඔය අර්ථය හරියට හරි. ඒ කියන්නේ සිත තියෙන තැනයි සියල්ල සකස් සිත හිතුවොත් එතන දුක, සිත හිතුවොත් එතන සැප. හිතන විදිහටයි සැප දුක තියෙන්නේ. එහෙනම් සිතක් තුලයි මේ සකස් වෙන්නේ. එහෙනම් මේ චිත්තේ නියදි ලෝකේ කියන්නේ මේ උපාදාය රූප කියන්නේ සංඛාර කියන්නේ එහෙනම් මේ නාම රූප කියන්නේ සේරම විඥාන කියන්නේ මේ සේරම සිතක කතාවක්. දැන් පැහැදිලි. එහෙනම් මේ සිත තුලින් මේ සංඥා සුකුම වෙනවා කියන්නේ මේ සිතේ තියෙනවා මෙහෙම තියෙන බවට සංඥාවක්. මේ අඹ ගහ තියෙනවා. කෝස් ගස් තියෙනවා. ඉරක් තියෙනවා, හඳක් තියෙනවා, ඇමරිකාවක් තියෙනවා, රසියාවක් තියෙනවා, ජපානයක් තියෙනවා, ඉන්දියාවක් තියෙනවා, ලංකාවක් තියෙනවා. ඔය අපි හැම එකම මේ සංඥා ගොඩක් ඇසුරු කරන්නේ. ඒ කියන්නේ දැන් අපි දන්නේ නැත්නම් ඔය ගැටලුවක් නැහැ. අපි හිතමු දූපතක දැන් ওই දූපතක් මේ මෑතකදී හඳුනාගත්තනේ ගෝත්‍ර දූපතක් ලෝකෙන් අයින්ට වුණු දූපතක්. කිසිම සම්බන්ධයක් ලෝකෙත් එක්ක නැහැ. කිසිම ගනුදෙනුවක් නැති දූපතක්. මේ මෑතකදී හඳුනාගත්තා. එතකොට මේ දූපතේ ඉන්නේ ගෝත්‍රික වාසීන්. එතකොට ඔවුන් දන්නේ නැහැ ඇමරිකාවක් ගැන. ඔවුන්ට කතාවක් නැහැ. ඇයි ඔවුන්ගේ භාෂාව වෙනස්. ඔවුන් කිසිම කෙනෙක් ඒ දිවයිනට එන්න දෙන්නේ නැහැ. ඔවුන් දිවයිනට යමෙක් එනවා නම් ඔවුන්ව ඝාතනය කළා ඔවුන්ව මරාගෙන කන එකක් ඒ දිව ඒ ගෝත්‍රයේ තියෙනවා. ඉතින් ඒක නිසා කිසිම කෙනෙක්ට ඒ ගෝත්‍රේ ඉන්න හම්බ වෙන්නේත් නැහැ. ඒ දිවයිනට යන්න හම්බ වෙන්නේත් නැහැ. ඉතින් මෙවැනි එතකොට පිරිසක් මෙවැනි දූපතක වාසය කරනවා කියන්නේ ඔවුන් ඇමරිකාවක් ගැන කතාවක් තියෙනවත්, රෂ්‍යාවක් ගැන කතාවක් තියෙනවත්, ඔවුන්ට එහෙම කතාවක් නැහැ. එතකොට ඔවුන්ගේ දත්ත මොනවද? සංඥා මොනවද? ඒ අනුව ඔවුන් වාසය කරනවා. ඔවුන්ට ඉරක් තියෙනවා, හඳක් තියෙනවා. එහෙම කතාවකුත් නැහැ. නමුත් ඔවුන්ට යම්කිසි සංඥාවක් තියෙනවා. ඒ සංඥා ස්වභාවය තුළ ඔවුන් කතා කරන භාෂිතයක් තියෙනවා. શબ્දයක්. දැන් ඇමරිකාව ඉංග්‍රීසි කතා කරා කියලා චීනේ එහෙම නෙමෙයිනේ. චීන් චීන් ගානවනේ. ලෝක ජනගහණයෙන් විශාල පිරිසක් චීනේ ඉන්නවා. ඒ වගේම ඉන්දියාවේ ඉන්නවා. ඔවුන් දමිළ භාෂාව කතා කරන්නේ. ඔවුන් චීන භාෂාව කතා. ඒ මොකක්ද ඒ શબ્ද වෙනස්. શબ્දේ තමයි මෙතනදී මේ අපි කතා කරන චිත්තේ කියන්නේ අපි කම්පන ඒ තිත්ත තරංග අපි කිව්වා ශබ්ද තරංගයි වර්ණ තරංගයි මේ එකතු වීමයි චිත්ත තරංගයට ප්‍රධාන වෙලා තියෙන්නේ. නමුත් මෙතන එකතු වෙන්න හේතු තියෙනවා සියල්ලම. ඒ කියන්නේ ద్వාර, ඒ කියන්නේ සෙන්සර්ස් පහක් අපි පෙන්නවා ద్వාර පහක්. ඒ ద్వාර පහෙන් ශබ්ද, වර්ණ, ගන්ධ, රස මේවා තමයි අපිට මේ ආත්මීය ගතියක් දැනෙන්නේ. අපි මේ චූන් එකක් තියෙනවානේ. ආත්මීය දැනීමක් තියෙනවානේ. ඉන්නෝ වගේ පණ තියෙන ගතියක් තියෙනවනේ. අන්න ඒක හැදිලා තියෙන්නේ මෙන්න මේ වෙයි ස්පාක් වීම තුල ඒ මිලිවොට් පහක එන කරන්ට් එක තුලයි. ඒ ඒ ඒ ශක්ති ස්වභාවය තුලයි අපි කියන්නේ මේ විඥාන ශක්තිය එක එක එක එක දේවල් කියන්නේ. දැන් උතර පොඩි විග්‍රහයක් තියෙන්නේ. දීර්ඝ පැහැදිලි කිරීම ඔය එකින් එක එකින් එක අපි කළා තියෙනවා. දැන් මෙතනට ඕනි ගලප ගන්න මේ භික්ෂු සූත්‍රයට එනකොට මෙතන රහෝගත වර්ගයේ පෙන්වන භික්ෂු සූත්‍රයේ පෙන්වන්නේ අර නිරෝධ සමාපත්තිය ගැනම තමයි. ඒ නිරෝධ සමාපත්තිය කියන්නේ අපි කිව්වා දැන් කෙනෙක් අපි හිතමු දැන් අර කුඩාම තැනට යම් මොන හරි දෙයක් නිසා දුකකට වැටෙනවා. ඒ කියන්නේ සැප දුක්ඛන් දුක දුක්ඛන්නේ දෙකම දුකයි. යමෙකුට දෙයක් ලැබුණත් ඒක සැප දුකයි. ඒ කියන්නේ එයා ඒක විඳිනවා. දෙයක් නොලැබුණොත් ඒක දුකයි. ලැබුණොත් ඒක සැපයි. එහෙමනේ අපි කියන්නේ සාමාන්‍ය කතා කරන භාෂාව එහෙමයි. එතකොට ඒක කියනවා සෝමනස්ස සැපයි. දෝමනස්ස දුකයි. ඕක කියවිලා සිතකනේ තියෙන්නේ. ඒක නිසයි සෝමන දෝමනස්ස ওই වචන දෙකක් තියෙන්නේ. දැන් ඕක තව ටිකක් තුනී කරලා බලන්න. දැන් මේ කෙනෙකුට බාහිර දෙයක් නැති බව මේ ධර්මයේ දකිනවා නම් එහෙම නැත්නම් අද වේදේ තුල පෙන්වන විදිහ නම් බැලුවොත් ඔබට පේනවා ඒව යටපත් කරගන්නවා ඔක්කොම. යටපත් කරගෙන ඒ විතක්ක ਵਿਚාර සංසිඳනවා කියන්නේ ඒකයි. ඒ කියන්නේ ඒ යටපත් කරගෙන ඒ සිතට එන විතක්කය යටපත් කරගෙන ඒක චිත්ත ඒකාග්‍රතාවක් ඇති කරගන්න එකයි ධ්‍යාන කියලා කියන්නේ. හිත විසිරෙන්නේ නැහැ. හිත අතීතයේ ඒවා එන්නේ අනාගතේ ඒවා එන්නේ මේ එකම සංඥාවක සිත පවත්වා ගන්න එක තමයි ධාන අවස්ථාවලට යන ගමන. හරිනේ. එතකොට එතනත් සැනසීමක් තියෙනවානේ. ඒ සැහැල්ලුවක් තියෙනවානේ. එතනක් තියෙනවානේ යම්කිසි සුඛයක් තියෙනවානේ. දැන් දැනෙනවානේ යම්කිසි අර විවේකද ප්‍රීති සුඛ සුඛම සත්‍ය සංඥාව කියලා කියන්නේ. ඒක දැනෙනවානේ. ඒ විවේකයේ තුල දැනෙනවා. ඒ චිත්ත විවේකයක්. කාය විවේකයේ චිත්ත විවේකයට හේතු වෙනවා තමයි. හැබැයි මෙතන කතා කරන්නේ චිත්ත විවේකයේ ගැනයි. එතකොට ඒක තමයි ධ්‍යාන වලට එන අවස්ථාව. ඒ කියන්නේ අපි දැන් ප්‍රථම ධ්‍යානය ගැන කතා කරනකොට එතකොට වචන සංසිඳනවා කියන්නේ ඕකටම තමයි. එතකොට එතන එයා ඒ කටයුතු කරන ආකාරය තුළ ඒ විතක්ක සංසිඳන තැන දෙවන ධ්‍යානය කියලා ගන්න. ඒක එතකොට මේ ඔබට මේ ගැන යම්කිසි අවබෝධයක් තියෙනවා කියලා අපි හිතනවා. ඒක නිසා දැන් මෙතනට එන්න ඕනි මාතෘකාවට කෙලින්ම එන්න ඕනි නිසා පොඩි පැහැදිලි කිරීමක් විතරයි. ඒ දෙවනි ධ්‍යාන, තෘතීක ධ්‍යාන ওই විදිහටම තමයි ගලන්නේ. විතක් විචාර සංසිඳිලා ප්‍රීති සංසිඳිලා සුඛේ අර සුඛේ Tamanට දැනෙන ස්වභාවේ කාය ප්‍රාසද්දේ ඒකත් එක්කම ඊට පස්සේ ආස්වාස ප්‍රාස්වාස හුස්මත් නොදැන ස්වභාවයට එන එක ඒක ඇවිල්ලා අරූප ධ්‍යාන. ඒව ඇවිල්ලා මේ මේ ඉදබික්කේ බික්කු මේ ශාසනය නෙමෙයි. ඒ අන්තොට පිරිවැඩියෝ එහෙම නැත්නම් නිගණ්ඨයන්ගේ ධර්මයේ. ඒක තමයි සිද්ධාර්ථ තාපසතුමා ගිය පාරේ තිබ්බේ. නමුත් ඒ කෙනින් කෙනා නැති වෙන නිසා බුදුන් එතනින් ආවානේ. ඊට පස්සේ පටිච්චසමුපාදය මෙනෙහි කරානේ. ඒ කියන්නේ සිත හැදෙන හැටි බැලුවා. එතකොට දැක්කා මෙතන තියෙන්නේ මෙතන ශබ්දයයි වර්ණයයි මේවා එකතු වෙන ස්වභාවය. ඒක තමයි සංඛාරා කියලා ගත්තේ. ඒකම දැක්කා ඊට පස්සේ ඒක මෙනෙහි කරන දාක් මේ ධර්මය මෙනෙහි කරලයි බුදුන් වහන්සේ ඒ බුද්ධත්වයේ කරා ගියේ. ඒක සංකිතේ නිබ්බිදාය ආબોධය තුලින්. ඒක මහා ප්‍රඥාව ප්‍රඥාවන්තං ආයන්දම්මඤ්ඤානෝ දුප්පනස්. එතකොට මේක කොටු කරන්න එපා පරයන්කයකට භාවනාවකට. මේක දර්ශන සමාපත්තියෙන් එන්නේ. ඒක එන්නේ දර්ශන අවබෝධය තුලින්. ඒ දර්ශන අවබෝධයේ අවශ්‍ය කරන විදියට අපිට මේ චිත්ත ඒකාග්‍රතාවය සඳහා පොඩ්ඩක් සමතේ තියාගන්න ඕන එක ඇත්ත. නමුත් ওই නිගණ්ඨ ධර්මයේ යන්න එපා. නිගණ්ඨ භාවනාවෙන් නම් පළක් වෙන්නේ ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක වරද්දගත්ත පාරක යන ගමනක් තමයි වෙන්නේ. ඒක ආනාපාන භාවනාව තුළ බුදුන් වහන්සේ ගිය පාරේ වැරදිලා ගිහිල්ලා යන එකක් තියෙනවා. ඒක වෙනම කතාවක්. ඒක අපි දේශනා කරලා තියෙනවා ආනාපාන සූත්‍රය කියලා ඔබටත් දකින්න ලැබෙනවා. ඒක ආකාර 16කින් පෙන්නනවා. එතන පෙන්නනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාම සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාම සික්කති. ඊට පස්සේ චිත්ත සංකාර අර පටිභා උග්‍රහ නිමිත්ත පටිභා නිමිත්ත කියලා ඒ යන පාර. එතනදිත් ගන්නවා එතන ගන්නවා සමෝදයන් චිත්තං අභිප්‍රමෝදයන් චිත්තං කියලා එතන අර චිත්ත සංකාරං කියලා සිත ඇතුලෙන් දකින නාම රූප වෙන් කරනවා බාහිරයි සිතයි. එහෙම වෙන් කළා විමෝචන චිත්තං කියන තැනට එන්නේ. ඊට පස්සේ තමයි අනිච්චානුපස්සී විරාගානුපස්සී පටිනිස්සගානුපස්සී කියලා එන්නේ. ඒව දැන් පොත්වල ලියාගෙන වැරදියට අපි දකින්න අර්ථකථන කරනවා ඒ ඉදිරිපත් කරන ඒවා අනුව නිවන් මඟ වැහෙනවා ඒවා නිවන් මඟට අනුගතව නෙමෙයි ගොඩක් ඉදිරිපත් කරලා තියෙන්නේ පැහැදිලි කිරීම ඒවා අපි නිර්භයවම කියනවා ඕන තරක පැහැදිලි කරන්න පුළුවන් ඒක එහෙම වුණේ කොහොමද ඒක නිවැරදි විදිහට වෙන්න ඕනි කොහොමද ඒකත් කියන්න පුළුවන් ඒ කියන්නේ නාම රූප පරිච්ඡේදයක් නැතුව නාමයයි රූපයයි වෙන් කරගන්න බැරුව කවදාවත් නිවන් මඟක් හම්බ වෙන්නේ නැහැ එතකොට මෙතන මනාකොට බුදුන් වහන්සේ බුද් මේ ගයාශීෂයේ බෝධි මූලයේ තුන්යම ගත කරනකොට අලුයම ඔබ දන්නවා මැදියම මේ තුන්යම ගත කරනකොට බුද්ධත්වයටපත් උනේ කාම භූමිය අරූප භූමිය රූප භූමිය තුන් භූමියම සිත තුළින් දැකලා මිදිලා. එතකොට 31 ලෝක ධාතුවම මේ සංඥා සුකුම ස්වභාවය තුළ සුකුම ස්වභාවය තුළ දකිනවා. බුදුන් වහන්සේ සිත තුළින් දකිනවා. ඒක 31 ලෝක ධාතුව. මේ මේ බාහිර කතාවක් බුදුන් වහන්සේ එහෙම දේශනා කරන්නේ නැහැ. එතකොට බුද්ධත්වයට පත් වෙන්නේ ත්‍රිලෝකනාත වෙන්නේ සිත තුළින් තුන් භූමියම දැකලා මිදිලා. එතන එතන තමයි සත්‍ය කතාව අපිට හමු වෙන්නේ. එතන බුද්ධත්වයට පත් වෙන ආකාරයත් අපිට දකින්න ලැබෙනවා. හැබැයි ඊට පස්සේ බුදුන් වහන්සේ හොඳට බලන්න මාස දෙකක් කිට්ටු කාලයක්. ඒ කියන්නේ සති හතක්. බුදුන් වහන්සේ මේක සතර ඉරියව්වෙම මේ මේ අවබෝධ කරපු පරයන්කේනේ අවබෝධ කරේ. ඒ පරයන්කේ අවබෝධ කරේ ඒක හොඳින් විසුද්ධිය. ඒ හොඳින් පිරිසිදු කරනවා. සතර ඉරියව්වෙම. හොඳට ඒක අර අපි කියන්නේ ප්‍රැක්ටිස් කරනවා කියලා හොඳට පුහුණු වෙනවා. ඒක බුදුන් වහන්සේ සතර ඉරියව්වම ඊට පස්සේ දකිනවා. මේ සතර අතිපට්ඨානේ සතර ඉරියව්වම පුහුණු වෙනවා. ඒක ඔබතුම ඔබ ඔබට හොඳට දකින්න ලැබෙනවා ධර්මයේ තුල. ওই රුවන් සක්මනේ යෙදෙනකොට පටිච්ච සමුපාදය තමයි අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරා කියලා කියන්නේ. එතකොට හොඳටම පැහැදිලි වෙනවා පටිච්ච සමුපාදය මෙනෙහි කිරීම තමයි මෙතන තියෙන්නේ. ඒක බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබලා බුද්ධත්වයේ ලබන්නේත් පටිච්චසමුපාද අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරපු භාවේ සියලු බුදුවරු බුද්ධත්වයේ ලබන්නේ පටිච්චසමුපාද මෙනෙහි කිරීම කියන එකක් තියෙනවා. එතකොට ඔබටත් හොඳටම පැහැදිලි පටිච්චසමුපාද මෙනෙහි කරන්නේ නැතුව කිසි කෙනෙක් නිවන් දකින්නේ ඒ ගැන තර්ක ඒක කිසි බෞද්ධයෙකුට තර්ක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කිසි දෙයකට කිසි කෙනෙකුට ඒක නැහැ කියන්නත් බෑ. අන්න එතනට එන්න ඕනි හැමෝම. එහෙනම් පටිච්ච සමුපාද මෙනෙහි කරන එකයි නිවන් මඟ. එහෙනම් ඔබ පරයන්කේට හිර වෙලා නම්, උපාදාන වෙලා නම්, ගැති වෙලා නම් එතනින් මෙදෙන කාලයයි. ඕනෑම චිත්ත ඒකාග්‍රතාවයකින් විදර්ශනා වැඩි හැකි මහණෙනි කියලා බුදුන් වහන්සේ මහා සලායතන සූත්‍රය පෙන්වන්නේ ඔන්න ඔය නිසයි. අපි ඒක දේශනා කරා ආදියර හතරකින් ඇති, දේශනා හතරකින් දාලා ඇති. ඒක ඊටාම වටිනවා. එතන තියෙන සම්පූර්ණයෙන්ම නිවන් මඟ අපි ඔබට ඉදිරිපත් කරලා මේ විදිහට. දැන් එතකොටත් ඔබට පේනවා තව දෙයක්. ඒ කියන්නේ ඕනෑම චිත්ත ඒකාග්‍රතාවය. ඒ කියන්නේ ප්‍රථම ධානය, ද්විතීක ධානය, චාතුරු ධානය නෙමෙයි ඕනෑම චිත්ත ඒකාග්‍රතාවය. ධාන ඒ කියන්නේ මේ සිත විසිරෙන්නේ නැත්නම් අර විදර්ශනා කියන්නේ සිතේ සත්‍ය දකින්නවා කියන්නේ. සිත පේනවා, සීයක් තියෙනවා. සිතට එන අරමුණයි සිත කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. අන්න දැන් ගොඩාක් ළඟට එනවා ප්‍රායෝගික පැත්තට එනවා. අරමුණ එන අරමුණ දකින්න එකයි නිවන් මාර්ගය තියෙන්නේ. එහෙනම් එතන අරමුණ දැකලා මිදෙන ගමනයි මේ යන්නේ. එතන අරමුණ දැකලා මිදෙන ගමන අරමුණේ සත්‍ය දකින්න ඕනි. අන්න බුදුන් වහන්සේ අර අවබෝධ කරගත්ත ධර්මයේ ධම්මචක්කපවත්තන සූත්‍රය තුල පැහැදිලි කරනවා. ඔබ එතන ධම්මචක්කපවත්තන සූත්‍රය තුල පැහැදිලි කරනවා පුබ්බේ අනුසතේසු ධම්මේසු කියලා පෙරණැසු විරුදාම. එතකොට එතනින් මනාකොට පැහැදිලි වෙනවා සූත්‍ර දිහා බැලුවහම මේක ඒ ඒක දීර්ඝ පැහැදිලි කිරීමක් වෙන්න ඕනි. මොකද අන්නා කොණ්ඩංජ ඒ කියන්නේ අන්න කොණ්ඩංජ තාපසතුමා ඒ කියන්නේ අවබෝධ කළා කියලා බුදුන් වහන්සේ පළවෙනි වතාවට ඒක තමයි සිංහනාද. ඒ කියන්නේ මේ ධර්මයේ දේශනා කරන්න පුළුවන්ද කියලා මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්ද කෙනෙකුට කියලා හිතනවානේ බුදුන් වහන්සේට එනවානේ සංඥාවක් සකස් වෙනවා ඊට පස්සේ නැවතත් ධර්මයේ දේශනා කරන්න බුදුන් වහන්සේ ඔය ඔය අභ්‍යන්තරයෙන් එන ඒ දිරිගැන්වීමත් එක්කනේ ඔය එන්නේ ධර්ම දේශනා කරන්න. එතනදී මුලින්ම අවබෝධ කරන්නේ කොණ්ඩඤ්ඤ තාපසතුමාට ඉතින් එතනදී ඒක ධම්මචක්කපවත්තන සූත්‍රයනේ. ඒකේ කිසිම තැනක දිව්‍ය ලෝක කතාවක්වත් ඔය කතා මොනවත් නැහැනේ. ඒකේ තියෙන්නේ කෙලින්ම සිත හැදෙන හැටි. කෙලින්ම අජ්‍යත් බහිද්දා කියලා අන්ත දෙක පේනලා මජ්ජ යානං කියලා එක පේන්න එකයි තියෙන්නේ. ඒක මනාකොට අපිටත් දකින්න ලැබෙනවා. එතන මහා උපදේශ එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය බුදුන් වහන්සේ මෙනෙහි කරන ආකාරය. බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් සමුදය කියන එක. එහෙම වුණොත් එතන දුක සත්‍ය තියෙනවා කියන එක. එහෙම වුණොත් එතන ඒකේ එහෙම දෙයක් නැති බව දකින්න එක නිරෝධ සත්‍ය කියන එක. ඒ දකින්න දැකීම මාර්ග සත්‍ය කියන එක. ඉතින් මේ මේ චතුරාර්ය සත්‍ය තමයි මේ මුළු ධර්මයම. සිතට එන අරමුණ අපි බාහිරයි කියලා අපි අපි අපි කතා කරන එක වචනයක්වත් අතරම බාහිර නැහැ. ඒව අපි දාගත් ඒවා. අපි ඉන්නේ මායාවක් ඇතුලේ. ඔය හැමතැනම තියෙන්නේ මායාවක් පෙන්වන්නනේ. හොඳට බලන්න. පේන පින්ඩපමන් රූපං පෙන පිටක් කියන්නේ තියෙන එකක් නෙමෙයිනේ. ඊට පස්සේ බුබ්බුලංච වේදනංච. එහෙනම් දිය බුබුලක් කියන්නේ තියෙන එකක් නෙමෙයි. දැන් බලන්න මිරිච්ච වටේ සංඥා. මිරිගුවක් කියන්නේ මායාවක් බොරුවක්නේ. සංඥා කියන්නේ දැන් අපි මේ හැම එකම සංඥාවක්නේ. පොත කියන්නේ සංඥාවක්. පුටුව කියන්නේ සංඥාවක්. මේස කියන්නේ සංඥාවක්. ඒකම බොරුවක් කියලා බුදුන් වහන්සේ කියලා ඉවරයි. ওই શબ્ද එක එක භාෂාවල එක එකයි කියන්නේ ඒක නේද ඔක්කොම බොරු වෙනවනේ. එහෙම දෙයක් ඒ බාහිරන් අපි අපි අපි දැන් අර අර ගැට ගහගත්තට එහෙම දෙයක් නැහැ. අපි හිත ඇතුලේනේ මේ ඔක්කොම හදාගෙන ඉන්නේ මේ හිත ඇතුලේ ලෝකේ හදාගන්න හැටි තමයි පෙන්වන්නේ. ওই පටිච්චසමුපාදේ තියෙන්නේ ඕක. එතකොට එතනින් පේනවනේ දැන් සංඥා මිරිගුවක් කිය වෙනවා නම් මාරූපමංච මිරිච්ච වටේ සංඥා කියනවා නම් බාන කදරූපමංච සංඛාරා. දැන් සංඛාරා කියන්නේ මේ ඔක්කොම එකතු වෙන එකනේ. ශබ්ද වර්ණ ගන්ධ රස පහස් මේවා ස්පාක් වෙන එක එකතු වෙලානේ අපිට මේ සක්කාය කියන මේ තියෙන බවට එන ගුඩිය හැදෙන්නේ. අන්න ඒකනේ මෙතන කෙසල් කදකට උපමා කරන්නේ. කද රූපමංච සංඥ සංකාරා කියලා. ඒකෙන්නේ අපිට විඥානේ දැනගැනීමෙන්නේ. ඇයි මෙතන શબ્දයක් වි වර්ණයක එකතු වෙන්නේ නැතුව අපිට දෙයක් කියන්න බෑනේ. අයි මොන්ඩිසෝරි යන කාලේ අර උගන්වන්නේ මේ රතු පාට, මේ කහ පාට, මේ නිල් පාට කියලා. අයි බෝඩ් එකක පින්තූර ඇඳ ඇඳ ලිය ලිය පෙන්න පෙන්න උගන්වන්නේ. මේ දත්ත මේවා ශබ්දයි වර්ණයි එකතු කර කර දෙනව නේද? ඒක නේද මේ සිද්ධ වෙන්නේ. ඒක නේද චිත්තය කියන්නේ. ඒක තමයි චිත්තය කියන්නේ. චිත්තය කියන්නේ කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. ඔන්න ඔන්න ඔය ස්පාක් එක. ඔන්න ඔය සිද්ධිය. ඔක ලොකු ගැඹුරු පැත්තකට අපි පැහැදිලි කරනවා. නමුත් අපි දැන් මෙතන මේ සූත්‍රයට අදාළ වෙන්නේ මෙන්න මේ මෙන්න මේ අවබෝධය මුලින් අවශ්‍යයි. එතකොට බුදුන් වහන්සේ මේ ගිය මේ මේ පටිසම්පාද මෙනෙහි කරන පාර දැන් අපි මේ මොහොතේ අපි ඔබට පැහැදිලි කරන්න යන්නේ මේ Nirodha Samapattiya කියන ඒ එතන පෙන්නන ඒ ඒ සුකුම ස්වභාවයේ වේදේ තුලින් එතන ඒ සංඥා නොදෙන ස්වභාවයට ආවට මේ ඉදබික්කවේ බික්කු මේ ශාසනයේ ආර් ඒ කියන්නේ ආර්ය මේ ශාසනයේ ඉදබික්කවේ බික්කු මේ ශාසනයේ කටයුතු කරන යෝගාවචරයෙක් ඒ ගමන නෙමෙයි යන්නේ. ඔහු යන්නේ රාගදේශ මොහ ප්‍රහීන කරන ගමනක්. නැත්තම් ඔහු බෞද්ධයෙක් නෙමෙයි. අපි බෞද්ධ කියලා කියනවා නම් අපිට දෙයක් හම්බ වෙන්න බෑ බාහිරින්. දෙයක් තියෙනවා නම් එතන බෞද්ධකම නැහැ. මිත්‍යා දෘෂ්ටිකයි. අවිද්‍යා භූමිය. සම්මා දිට්ඨිය කියන්නේ බාහිර දෙයක් නැති බව දකින එකයි. අන්න එතන තියෙනවා මේ බාහිරට කම්පණය වන ස්වභාවයේ දියවිගෙන යනවා. අන්න එතන සංඥා සුකුම වෙනවා. ඒක වේදේ තුල තියෙන එක නෙමෙයි. හැබැයි එතන සංඥා සුකුම වෙන ස්වභාවය තුල තමනුත් දියවිගෙන යනවා. අර වේදේ තුල තමන් දිය වෙන්නේ ඔන්න ඔතනයි අරහත් සමාධිය කරා යන ගමන. රහ නැති වෙලා අරහත්ත්වේ කරා යනවා කියන්නේත් ඒකයි. ඒකේ අවස්ථා හතරක් විතරයි සෝවාන් සකදාගාමි අනාගාමි කියන්නේ. රාගදේශමෝ තුනි වෙන අවස්ථා හතරක් විතරයි. ඒක ලොකුවට මේ ගන්න ඕනි දෙයක් නෙමෙයි. යන පාත් එක එකයි. ඒකනේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ස්කන්ධයේ උදේවය දැකීමමයි මහණෙනි සෝතාපන්න වීම සඳහා සකදාගාමී වීම සඳහා අනාගාමී වීම සඳහා අරහත්ත්වය සඳහා කළ යුතු වන්නේ කියලා. අපිට කරන්න පුළුවන් එක දෙයයි. සිතට එන අරමුණේ සත්‍ය දකින්න එක. ඒකමයි අරමුණමයි ස්කන්ධය කියන්නේ. ස්කන්ධයේ උදේවය දැකීමයි අපිට කළ හැක්කේ. ඒ කියන්නේ බාහිර තියනවා කියලා උපාදානය අපි ගන්න දේ උපාදාන නොකරගෙන ගැනීමයි. ඔය ඔක්කොම එකම දේ. අරමුණක් නේ හැම මොහොතෙම සිත කියන්නේ. අරමුණේ ඇත්ත දකින්න එකයි කරන්න ඕනේ. අරමුණේ ඇත්ත දකින්න කියන්නේ අපිටම අරමුණ පොත. පොතක් නැති බව දකිනවා. බාහිර හැම දෙයක් නැහැ. අපි හිතන බව. හිතන තැනත් පොතක් නැහැ. අන්න අජත්ත බහිද්ද අන්ත දෙකෙන් මිදෙනවා නාම රූප දෙකෙන් මිදෙනවා. අන්න එතන ශුන්‍යතාවයට එනවා. දැන් ඔයක නිවන් මඟ හොඳට පැහැදිලි කරලා තියෙනවානේ. ඔබට දේශනාවල ආන්න ලැබෙනවා. දැන් මේ සංඥා මෙතනත් සංඥා සුකුම වෙනවා. ඔන්න ඕකයි කියන්න ඕනේ. මෙතනක් තියෙනවා සංඥා වේදනා නිරෝධයක්. බුදුන් වහන්සේ නිරෝධ සමාපත්තිය සමවදිනවා. ඒකට හේතුව සංඥා සුකුම ස්වභාවය. ඒ සංඥා සුකුම ස්වභාවය තුළ සමාපත්තියක් වෙන්නේ දැන් විහරණය තමයි රාගදේශ මොහ ෂය වීගෙන යන ගමන විහරණය. ඒක විහරණයට. ඒක විහරණේ. විහරණේ නෙමෙයි සමාපත්තිය කියන්නේ. එකම අවස්ථාවක සිත පවත්වා ගන්නවා. අපි තුමු සෝතාපන්න අවස්ථාවත් සමාපත්තියක්. ඇයි? සෝතාපන්න ඵලය කියන්නේ සමාපatti සමාපatti සෝයක්. ඒක එතන දහන අවස්ථාව එතන පෙන්වන්නේ සමාධියක් කියන. ලෝකෝත්තර සමාධියක් කියලා පෙන්වන්නේ. ඒ වගේම තමයි අනාගාමි. එතන අවස්ථාව එක ඒ අවස්ථාවේ ඉන්නවා. දැන් බාහිර දෙයක් නැති බව කෙනෙකුට දැනෙනවා නම් ඒක දැනෙන්න ඕනි ඥානෙට හසු වෙන්න ඕනි. හැබැයි එතන යා ඉන්නවා නම් ඒ දැනෙන ස්වභාවය තුළ බාහිර නිදිලා අන්නේ ස්වභාවයක් ඔබට හමු වෙනවා. ওই මිදි මිදි දැන් ඔබ යන බව අපි දන්නවා. දැන් හැමෝම මේ ගමන යනවානේ. දැන් සමහර අයට දැනෙනවානේ දැන් ආර්යයන් වහන්සේ දැන් අපිට බලන්න දෙයක් නෑ ආර්යයන් වහන්සේ. දැන් ඔක්කොම දැනෙනවා ආර්යයන් වහන්සේ වයින් වටිනාකමක් නෑ කියලා. අන්න එයා සෝතාපන්න සමාධියට ලං වීගෙන ඉන්නේ. හඳුනා ගන්න දැන් මේ අවස්ථාව. එයා නැවත බාහිර දෙයක් නැති බව දැනෙන තරමටම නැවත උපදින්නේ නැහැ. අපි කියනවානේ ආත්ම හතක්. ඕක ආත්ම හත නෙමෙයි එක දෙක වෙන්නත් පුළුවන්. මේ ආත්මෙම ඉවර වෙන්නත් පුළුවන්. ඇයි අනාගාමි භූමියට මේ ආත්මේ යන්න පුළුවන්. ඇයි මේක අවබෝධ තියෙන කෙනා ආයි ඔතන ඉන්නේ. ඕම ඉන්න අවස්ථාවක් නැහැ. ඇයි එයා දකින්නවනේ සිතෙත් දෙයක් නැහැ කියලා. එහෙනම් අනාගාමි භූමියට එනවා. මේ ධර්මය අපි දේශනා කරන්නේ එක තැනකින් නවතින්න නෙමෙයි. අරහත්ත්වේ කරා යන ගමනක්. බුදුන් වහන්සේ දේශනා කරේ එහෙමයි. ඒක ඒ හුස්ම ඒ අවස්ථාවේ ඒ ඒ ආධ්‍යාත්මිකව දියුණු අවස්ථාවේ බාහිර නොදැනෙන ස්වභාවය තුල හුස්ම ගියොත් එයා සෝතාපන්නයි. ඒක හරි. සුකුම ස්වභාවයක් තුල සකස් වෙලා නැවත ආත්ම හතක් ඇතුළත සෝතාපන්න වෙන එක එහෙමයි කියන්නේ. ඒක හැමෝටම වෙන එක නෙමෙයි. ගොඩක් වෙලාවට මේ මාර්ගයේ යන කෙනා ඔතනම නවතින්නෙත් නැහැ. ඉතුරු ටිකක් යනවා. ඒකට හේතුව සිතේ දෙයක් නැති බව යාට දැනෙනවා. ඒ ධර්මයේ කල්යාණ මිත්‍රාගේ පණිවිඩේ අද විද්‍යුත් මාධ්‍යවල හැමතැනම අහන්න ලැබෙනවා. අද පතිරූපදේශ වාසය කියලා එදා කිව්ව මගදේනේ අද එහෙම නෙමෙයි. අද මේ ස්පාඤ්ඤේ ඉන්න කෙනත් බණ අහනවා. අපිට කතා කරනවානේ ඔබ ඔබටම අහන්න ලැබෙන්නේ නැති. ප්‍රංශයෙන් කතා කරනවා. එංගලන්තයෙන් කතා කරනවා. ඉතාලියෙන් කතා කරනවා. ඇමරිකාවෙන් කතා කරනවා. නේ හැම රටකින්ම ඩුබායි එහෙම නෙමෙයි මේ කුවේට් හැම තැනම මේ මේ බබන බනහන අය ඉන්නවා. ධර්මය අහන අය ඉන්නවා. ඒ අය කියනවා. ඒ අයගේ අත්දැකීම්. ඒ අය මිදි මිදි යන බව. ඒ අය මේ ධ්‍යාන අවස්ථාව වලට සමවදින බව. එතකොට ඒක බොරුවක්ද? නෑ ඒක ප්‍රත්‍යක්ෂයක්. ඒ ඔවුන්ගේ සාක්කියයි. ඔවුන් ඒවට සාක්ෂි දරනවා. එහෙමනම් ඒ ප්‍රත්‍යක්ෂතාවය අද ප්‍රසිද්ධියක් වෙලා අද හැමෝම දන්නවා ඒක වෙනවා කියලා. නේ විශාල ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාව මේ නිව්සීලන්ඩ් වල පවා අපිට මේ එක තැනක් කියන්න බෑ ළඟද ප්‍රතිරූපදේශ වාසච කියන්නේ බුදු සමය තුල හෑන්ඩ් ෆෝන් තිබුණේ නෑ ටීවී තිබුණේ මේවා මෙච්චර ඉක්මනට ගියේ නෑ නමුත් දැන් එහෙම නෙමෙයි දැන් මේ 2020 මේ 20 වෙනි සියවසේ වෙනකොට මේ විද්‍යුත් මෙවලම් මේකට භාවිතා කරනවා කියන්නේ මේ මුළු ලෝකෙම ඕනම තැනක් ප්‍රතිරූපදේශ වෙනවා මේ ධර්මයේ ශ්‍රවණය වෙන එක විතරයි වෙන්නේ ධර්මයේ ශ්‍රවණය වුණොත් එයාට ඇත්ත හැයෙනවා ඇත්ත හැයෙන තැන බොරුව වැයෙනවා බොරුවට ඉඩ නැති වෙනවා සත්‍යයට එනවා සත්‍ය ධර්මයේ අහන කෙනා ඒ කාන්තේම සුකුම ස්වභාවය තුළ නිරෝධ සමාපත්තියට සමවදින්න හේතු තියෙනවා. දැන් අපි දැම්ම නේද එංගලන්තේ මහත්මයෙක් මේ සමාපatti සුවයක සමවිදින අවස්ථාවක්. මේක සමහර අයට සැකයක් ඇති වෙලා තිබුණා. ඇත්තට මේව වෙන්න පුළුවන්ද කියලා. ඒකට හේතුව එයයි ධර්මයේ ප්‍රායෝගික නැති නිසා. ධර්මයේ පොත්පත් වලින් හොයන කෙනෙක්ට ප්‍රායෝගික නැති නිසා එයාට දන්නේ නැහැ. එයාට ඒ අත්දැකීම් නැහැ. ඒක නිසා ඒ අය සැක කරන්නේ. නමුත් එහෙම දෙයක් නෙමෙයි ඇත්ත. මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක්. ඕනම කෙනෙකුට මේක ඔය අල්ලන්න බැරි තරම් දුරක තියෙන එකක් නෙමෙයි. Tamanට අර හිත ඇත්නම් පතකුඩා කියලා කතාවක් තියෙනවනේ. හිත ඇත්නම් පතකුඩාද? ඇයි බැරි? ඔබට ධර්මයක් ඇහෙනවනම්, කල්යාණ මිත්‍රාගේ පණිවිඩෙත් තියෙනවනම් මේ දේවල් සිද්ධ වෙනවා. ඔබ නිවන් දකිනවා. ඔබ නැවත උපදින්නේ නැහැ. මේ ඔබගේ අන්තිම ආත්ම භාවය. ඒක දැන් ඔබටත් ප්‍රත්‍යක්ෂ වෙලා ඇති. මෙන්න මෙතනයි බිකු සූත්‍රය තුලත් පෙන්නනවා. ඉතින් ඒ කාරණාම අරහත් සමාධිය තමයි අපිට ඉස්මතු කරන්න ඕනුනේ. මෙතන නිරෝධ සමාපත්තිය නෙමෙයි. නිරෝධ සමාපත්තිය කියන එක සමාපත්තියක් ඒක සංඥා සුකුම ස්වභාවයක් බව අපි පෙන්නවා. සංඥා සුකුම ස්වභාවයක් බව ඒක නෙමෙයි අපිට ඉස්මතු කරන්න ඕනුනේ. ඒක පැහැදිලිනේ. දැන් මෙතනදී බුදුන් වහන්සේ පැහැදිලි කරන කාරණාව දිහා බැලුවොත් ඔබට මේ බික්කු සූත්‍රය තුල දකින්න ලැබෙනවා අපි ගත්තොත් එහෙම මේක පිටු අංක 433 බුද්ධ ජයන්තේ ත්‍රිපිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථයේ ඔබට දකින්න ලැබෙයි මෙන්න මෙහි අනිත් අර අපි පංච පංචකාංග සූත්‍රය තුල කිව්ව විදිහටම එහෙම නැත්නම් අටක සූත්‍රය පැහැදිලි කරපු ආකාරයටම වාක්‍ය ටික තියෙනවා. මහණෙනි මේ පස්කම් ගුණ නිසා යම් සුවේක් සොම්නසක් උපදී නම් මේ කම් සුවයයි කියනු ලැබේ. මහණෙනි යම් කෙනෙක් දැන් මේ ආරා විදිහටම අර ධ්‍යාන අවස්ථාවලට ඒ මේ මේ සුමේ කම්ස කම්සුවේ විඳිනවා කියන්නේ සාමාන්‍ය ගිහි කෙනෙක්නේ. ඒ ගිහි කෙනාගේ ස්වභාවය ඊට පස්සේ ඒ කෙනා ඊටත් වැඩිය සුවයක් ඒක විඳින්න පුළුවන් කියන එක එතන පෙනෙන නෙක්කම්ම සුවය. මහාන කාමයන්ගෙන් වෙන්ව ඒ සවිතක්ක විතක්ක ඒක විතර සංසිඳුණු ඒ ධ්‍යාන අවස්ථාවල ඒ සමාධි සුවේ විඳින අවස්ථාව ඊට පස්සේ පැහැදිලි කරනවා යම් කෙනෙක් පරම සාන්ත සුවය වූ මේ සොම්නස විඳි මෙසේ කියන්නා වූ නම් ඔවුන්ගේ මේ කියමන මම නොපිළිගනිමි. ඒ කවර හේයින් දෙයත් මහණෙනි මේ සුවයට වඩා ඊට කැමති වූත් ඊට ප්‍රණීත වූත් අන් සුවයක් ඊට ප්‍රණීත වූත් අන් සුවයක් ඇත. මහණෙනි මේ සුවයට වඩා ඊට කැමති වූත් ඊට ප්‍රණීත වූත් අන් සුවය කවර දෙයත් මේ සස්නේ මහණ ਸਰව ප්‍රකාරයෙන්ම දැන් මෙතන අර කියනවා අන්න අර විදිහට දැන් සංඥා සංඥා නසන්නා නාසඤ්ඤා ඉක්මවා සංඥා වේදේති නිරෝධයට එළඹ වෙසෙයි. දැන් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා සංඥා වේදේති නිරෝධයට එළඹ වෙසෙයි. දැන් මේ වේදනා සංඥා නිරෝධයට එන්නේ අපි අර පෙන්නපු විදියට බාහිර දෙයක් නැහැ සිතෙත් දෙයක් නැහැ කියලා මිදෙන තැන මේ ශුන්‍ය ස්වභාවය තුළ අපි කියන චිත්ත විමුක්තියක් චේතෝ විමුක්තියකට එනවා. අපි ඒක ප්‍රායෝගික පැත්තේ විවිධාකාර විදිහට පෙන්නවා. මේ දේවල් මේ විදිහටම තියෙනකොටම ඒ දේවල් වල මිදුණු ස්වභාවයකට හතර ඉරියව්වෙම දැනෙන ස්වභාවයකටපත් වෙනවා. බොහෝ අයට ඒ අත්දැකීම් ඇතිව කතා බහ කරා දුරකථන වලින් අපිට සංවාද වලට ලක් වුණා. ඉතින් ඒ සාකච්ඡා අපි ඉදිරිපත් කරා. එතන තියෙන්නේ ඒ ඒ නොදැනෙන ස්වභාවය සංඥා වේදනා නොදැනෙන ස්වභාවයේ තියෙන අවස්ථාව. ඉතින් ඒකම තමයි මේ සංඥාව නොදැනෙන තැන තැන මේ අසන්න සංඥාවෙන් පස්සේ තියෙන අවස්ථාව කියලා පැහැදිලි කරන්නේ. ඉතින් මේ අර වේදේ තුල තියෙන පැත්ත නෙමෙයි වේදේ තුල කියන අසන්න සලය නෙමෙයි මේ මේ සංඥාව නොදැනෙන ස්වභාවය තුල නිරෝධ සමාපත්තියක ස්වභාවය මේ පෙන්වන්නේ. ඉතින් මෙතන රාග දේශමෝ ප්‍රහීනවන ආකාරයේ ඒ ඒ ස්වභාවයත් මේ මේ ස්වභාවයත් අතර පටලව ගන්න එපා රාග දේශමෝ ප්‍රහීනවන ගමන තුලයි ඒ රාග දේශමෝ ප්‍රහීන වෙලා අරහත්ත්වයටපත් වෙලා අරහත් සමාධිය කියන එක වෙනම ස්වභාවයක් හැබැයි මේ නිරෝධ සමාපත්තිය සමවදිනවා කියන එක ඊට අදාළ එකක් නෙමෙයි ඒ කියන්නේ සමාපatti සෝය කියන එක අපි පෙන්වන සෝතාපන්න අවස්ථාවෙත් සමාපatti සෝයක් තමයි තියෙන්නේ ඒ වගේමයි සකදාගාමි අවස්ථාවේ සමාපatti සෝයක් තමයි තියෙන්නේ. ඒක ඇවිල්ලා ලෝකෝත්තර ධ්‍යාන සමාපatti සෝයක්. අනාගාමි අවස්ථාවේදී සමාපatti සෝයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ බාහිර දෙයක් නැති බව දැනෙන සෝයේ සෝතාපන්න සමාපatti සෝයේ. ඒ වගේම සිතේ දෙයක් නැති බව බාහිරත් නැති බව දැනෙන ඒ මිදීම තුල ලබන සෝයේ අනාගාමි නේ ලෝකෝත්තර සමාධිය තුල ලබන සෝය. ඉතින් ලෝකෝත්තර භූමිය තුල සමාධි පිරිහෙනේවා නෙමෙයි. මොකද බාහිර දෙයක් නැති බව ප්‍රත්‍යක්ෂයටපත් වෙච්ච කෙනෙක් නැවතත් බාහිර දෙයක් තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් ඒක සදාතනික සොයක්. ඒ කියන්නේ ලෝකෝත්තර සමාධි පිරිහෙන්නේ ලෞකික සමාධි පිරිහෙන්නේ. ඉතින් එතනනුත් පැහැදිලි වෙනවා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ ලෝකෝත්තර සමාධි පිරිහෙනේවා නෙමෙයි. එතකොට විහරණය වෙනයි ඒ කියන්නේ මුලින් අර සත්‍ය දකිමින් මිදිමින් යන ගමන විහරණය. පස්සේ සමාපත්තියටපත් වෙන්නේ. ලෝකේ බාහිරින් මිදෙන තන සෝතාපන්න සමාපත්තියත් ඒ වගේම සිතින් මිදෙන තන අනාගාමි. ඒ කියන්නේ සමාධියත් ලෝකෝත්තර සමාධියත් ඒ වගේම සකදාගාමි කියන්නේ අර ඇලෙන ගැටෙන ස්වභාවයේ දියවි ගැන ස්වභාවය තුල ලබන සමාපත්තියක් තමයි ওই සකදාගාමි කියන භූමිය. ඉතින් එතකොට ඒ වගේම දැන් අරහත් සමාධිය කියන එක ගත්තොත් රාග දේශමෝ කෙලස් ප්‍රහීන වෙන ගමන නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති පටිනිස්සග්ගාන පස්සේ කියන ගමන. ඒ තුල ලබන සමාපත්තිය අරහත් සමාපත්තිය. ඒතර රහ සම්පූර්ණයෙන්ම රහ නැති වෙන ස්වභාවයේ නැත්තම් චන්ද රාගේ දුර වෙලා එතකොට රස පටිසංවේදී රස රාගන පටිසංවේදී කියන තැන ඒ අරහත් සමාධිය. දැන් ඔන්න සමාධි අවස්ථා හතර රාගදේශ මහ ප්‍රහීන කරන ගමන තුල ඒ අරහත් සමාධිය තමයි වාසය කරන්නේ බුදුන් වහන්සේ පවා අපිට ඒක ගොඩක් ධර්මයේ තුල අහන්න ලැබෙනවා. ඒ අරහත් සමාධිය තමයි සරියුත් හිමියන්. එහෙම පෙරදින රාත්‍රියේ ඔබ වහන්සේ කුමන විහරණයකින් වැඩ විසියේද? ඔබගේ මුව මඩල හරි පැහැපත්. ඔය ආනන්ද හිමියෝ ගොඩක් වෙලාට කියන දෙයක් ඔය බොජ්ජංග සූත්‍රවල එහෙම දකින්න ලැබෙනවා. එතකොට අන්නේ අවස්ථාවල තමයි ගොඩක් වෙලාවට ඔය සංඥා වේදනා නිරෝධ කරගෙන වාසය කරා. එහෙම නැත්නම් අරහත් සමාධියේ වාසය කරා කියන එක දේශනා කරන්නේ. අහන දැන් ඔබට පැහැදිලි. දැන් Nirodha සංඥා නිය වේදනා Nirodha සමාපත්තිය කියන එක දැන් පරයන්කට කෙනෙක් වාඩි වෙලා මේ මේ මග යන කෙනෙක් වුණත් ඒ කෙනා සුකුම ස්වභාවයේ ඉන්න නිසා රූපයෙන් ගොඩක් මිදිලා යන නිසා නාමයෙන් ගොඩක් මිදිලා යන අවස්ථාවක නම් කටයුතු කරන්නේ ඒක අවබෝධයෙන් සිහිය පවත්වනවා නම් බාහිර දෙයක් නැති බව සිතේ දෙයක් නැති බව මේ සුකුම ස්වභාවය දැනෙනවා නෑ කියන්න බෑ ඒ කෙනාට පහසුවක් තියෙනවා මේ නිරෝධ සමාපත්තියට පැමිණෙන පහසුවක් ඇති වෙන්නේ සකස් වෙන්නේ යුතු වෙනවා. මේක ඔබ කළා බලන්න ඔබට සිද්ධ වෙනවා. ඔබ මේ මාර්ගය යනවා නම් බාහිර දෙයක් නැති බව මෙනෙහි කරනවා නම් සිතේ දෙයක් නැති බව මෙනෙහි කරනවා නම් ඔබ මොහතකට බලන්න විවේකව ඉන්නකොට සමහර පරයන්කෙම ඉන්න ඕනෙත් නැහැ. ඔය නිරෝධ සමාපatti සෝයක වගේ එකක ඔබ ඔබටත් දැනෙයි. ඒ සෝය දැනෙයි. ඒක සැක කරන්න එපා. ඒ තමයි සමාපatti සෝය. අන්න එතන පෙන්වන්න ඕන ඉතින් බුදුන් වහන්සේ පෙන්නනවා මේ සංඥාව නොදෙන ස්වභාවයක් තුලයි කොහොමත් මෙහෙම නිරසමපත්තියට එන්නේ. ඒක ඉද බික්ක වේ බික්කු මේ ශාසනය වුණත් එහෙම තමයි. ඒකට කියන්න වෙන වචනේ නිරසමපත්ති තමයි. ඉතින් එතනට එන්නේ නච්ච කිංච කියන්නේ ලොකු වචනයක් නෙමෙයි සංඥාව නොදෙනෙන ඇති වෙන අර සීසෝ පදින ස්වභාවය. සීසෝ එකක් පදිනකොට යනවා එනවා වගේ දැනෙන්නේ. අන්න වගේ සංඥාව දැනෙන නොදැනෙන ස්වභාවයක තමයි දැනෙන්නේ. හැබැයි අතන වේදේ තුල පෙන්නන සිරවීම නෙමෙයි මෙතන තියෙන්නේ. සුකුම ස්වභාවයක ඒ අවස්ථාවටපත් වීමක්. මෙතන අපි වේදේ ගැන එතනට යන්න එපා. මෙතන එතන කෙනා ඉන්නවා. මෙතන කෙනා මේ කෙනා හමු වෙන්නේ නැහැ. බාහිර පොතමයි Taman කියනකොට පොතෙන්තර Taman නැහැ කියනකොට පොතත් නැති වෙනකොට තමුණුත් නැති වෙනකොට ඒ සුවේ දැනෙන්න ගන්නවා. ඒක ඒක ප්‍රත්‍යක්ෂයක්. ඔබටත් දැනේ. ඒක තමයි සමාපatti සුවේ. ඒක දැනෙනවා. ඉතින් ඒකයි මේ කියන්නේ බුදුන් වහන්සේ මෙතන හොඳින් පෙන්නන්නේ මහණෙනි යම් හේකින් අන්තට පිරිවැඩියෝ මහණ ගයුම්හි සංඥා වේදේති නිරෝධයක් කියති. ඒ සුවේයි පනවයි. ඒ කිමෙක්ද? ඒ කෙසේදයි මෙසේ කියන්න හවුනම් මේ කරුණ ඇත. මහණෙනි මෙසේ කියන අන්තට පිරිවැඩියෝ මෙසේ කිය යුතු වන්නාහ. ඇවත්නි භාග්‍යවතුන් වහන්සේ සුව වේදනාව සඳහා සුවයයි නොපනවන සේක. අන්න. ඇවැත්නි යම් යම් තැනක සුවය ලැබේද යම් යම් යමක් යමක් සුවද එය එය තථාගතයන් වහන්සේ සුවයයි පනවන සේක. හැබැයි දැන් මෙන්න මේ තේරුම ලියලා තියෙන මේ කොටස මීට වැඩිය විශාල තේරුමක් කළ යුතු තැනක්. අපි මේ පොතට සීමා වෙලා හරියන්නේ නැහැ. මේ පොතේ ඒ යම් කිසි විදියකට මේ වචනේ වචන ලියලා තියෙන විදිය නොගැලපීමක් ඔබට කියවනකොට දැනේ. ඔව් මේක ගැලපෙන්නේ නැහැ. මේ වචන ටිකම සිංහල භාෂාවෙන් වාක්‍ය විදියට ලියලා බලන්න තේරුම මොකද්ද කිය? දෙමළ වගේ. ඇයි ඒ තරම්ම මේ වාක්‍ය ගැලපෙන්නේ නැහැ ලියලා තියෙන විදිය. නමුත් සූත්‍රයට පොඩ්ඩක් ගිහින් බලන්න. තානංකෝ පනේන පනේතම් භික්ඛවේ විජ්ජති යං අඤ්ඤ තීත්‍යා පරිභාජකා එවං වදේයු සංඥා වේදේති නිරෝධං සමනෝ ගෝතමෝ ආහ තංච සුකස්මින් පඤ්ඤාපේති තයිදං කිංසු තයිදං කන්ත සුති එවං වාදිනෝ භික්ඛවේ අඤ්ඤාතීත්‍යා පරිභාජකා එවමස්සු වචනීයා පඤ්ඤාපේති යත් යත්තා උසෝ සුඛං උපජ්ජති යං හි යං හි සුඛං තන් තන් තථාගතෝ සුඛස්මින් පඤ්ඤාපේතිති දැන් මේ සූත්‍රයේ විදිහට ගත්තොත් මෙහෙමයි සූත්‍රය ඔබට දකින්න ලැබෙන්නේ අපි මේ සූත්‍රය ගැන කිව්වා පංචාංග සූත්‍රයේදීත් අටාංග අටාංග සූත්‍රයේදීත් මේ විදිහටම මේ කොටස අපි කියවුවා හැබැයි එතනදිත් අපි පැහැදිලි කරා ඒ වචනෙන් වචනේම අරගෙන දැන් මෙතනදී ඔබට ඒ විදිහටම තමයි මේ සූත්‍රෙත් තියෙන්නේ. මේ අරහත් සමාධිය කියන එක පැහැදිලි කරන්න ඕන වුණා. බුදුන් වහන්සේ මේ රාග දේශ මොහ ප්‍රහීනවන ඒ මඟ පැහැදිලි කරන බව පැහැදිලි කරන්න ඕන වුණා. ඒ වගේම අපිට පැහැදිලි කරන්න මෙතනදී පුංචි දෙයක් තියෙනවා. ඒ තමයි මේ බුදුන් වහන්සේ මේ අන්තට පිරිවැඩියන් දේශනා කරන නිරෝධ සමාපත්තිය පරම සුවයයි ප්‍රකාශ නොකරනවා කියන එක. ඒක බුදුන් වහන්සේ පරම සුවය කියලා ප්‍රකාශ කරන්නේ නැත්තේ එතන ඇත්තටම ආත්ම සංඥාව තියෙන නිසා. එතන ආත්මේ ගිලිහිලා නැහැ. එතන තමන් ඉන්නවා කියන එක තියෙනවා ඒ නිරෝධ සමාපත්තියට වෙලා. ඒකයි. බුදුන් වහන්සේ මේ ඒ කියන්නේ අන්තර පිරිවැඩියන් කියන්නේ මේ ධර්මය අවබෝධ වුණා නෙමෙයිනේ. නමුත් ඒ අයටත් ඒ සුකුම ස්වභාවයක් දැනෙනවා. එතරම් සංඥා වේදනා නිරෝධයක් වගේ එකක් දැනෙනවා. 아무ත් බුදුන් වහන්සේ කියන්නේ ඒක නියත වශයෙන්ම සංඥා වේදනා නිරෝධය සිද්ධ වෙන්නේ මේ ඉදබික්කවේ බික්කු මේ ශාසනේ. හැබැයි එතන බුදුන් වහන්සේ පැහැදිලි කරන මේ ස්වභාවය දිහා බැලුවම පේනවා එතන බුදුන් වහන්සේ ඒ ඉදිරිපත් කරන අව භාග්‍යවතුන් වහන්සේ සුව වේදනාව සඳහා සුවයයි නොපවනන්නේ කියනකොට. ඒ කියන්නේ සුව වේදනාව තුලත් සුවයක් නැහැ කියන එක. බුදුන් වහන්සේ එතනදී පෙන්වන්නේ භාග්‍යවතුන් වහන්සේ ඒ ඉදිරිපත් කරන්නේ කියලා කියන්නේ දැන් ඒක ගත්තොත් නකෝ ආවුසෝ භගවා සුඛං යේව වේදන සන්දාන ධාන සුකස්මින් පඤ්ඤාපේති ඒ කියන්නේ ඒක නකෝ කියලා කියන්නේ පනවන්නේ නැහැ කියන එක නකෝ ආවුසෝ භගවා සුඛං වේ සුඛං යේව වේදනම් ධාන සුකස්මින් පඤ්ඤාපේති යත්ත යත්තා උසෝ සුඛං උපලබ්ධති ඔන්න ඔතන බලන්න අවත්මි යම් යම් තැනක සුවේ ලැබේද යත්ත යත්තා උසෝ සුඛං උපලබ්ධති එතකොට යමක් යමක් සුවද යං හි යං හි සුඛං ඔන්න ඔතන බලන්න මේ ඇයි එහෙම කියන්නේ යමක් යමක් සුවයිද එතකොට එතන බුදුන් වහන්සේ සුව වේදනාව සුවේ කියලා කියන එකක් නෙමෙයි තියෙන්නේ. මේක වචනයට ගන්න බැරි තැනක් ඒ කියන්නේ. ඔබටත් ඒක වැටහෙයි. ප්‍රත්‍යක්ෂ වෙනවා නම් කෙනෙකුට එතන දැනෙන්න ගන්න ඒ සුඛය සැපයක් නෙමෙයි. එතන තියෙන සුඛයක්. සුඛය කියන්නේ සැපයක් නෙමෙයි. ඒක විහෙරණේ සමාපත්තියේදී Tamanටම දැනෙන ලුණු වගේ දැනෙන දෙයක්. ලුණු කෑවොත් ලුණු වල දැනෙන දැනීම කියන්න පුළුවන්. ඒක සැපයක්ද? ඔන්න ඔය වගේ. කවුරු හරි ඇහුවොත් මිරිස් රසයිද? මිරිස් රසයිද? ඇයි එහෙනම් මිරිස් කන්නේ අපි? ඔන්න ඔය වගේ. මේ දැනෙන දැනීම වෙනස් නේද? දැන් ලුණු රසයිද? ඇයි එහෙනම් ලුණු කන්නේ අපි? මේ දැනෙන දැනීම වෙනස් නේද? මෙන්න මේ වගේම දෙයක් මෙතන තියෙනවා. මෙතන මේ වේදනාව සංඥාව නිරෝධ වෙන තැන සැපයි කිව්වොත් වැරදි. එතන සැපක් නෙමෙයි තියෙන්නේ. ඒ දැනෙන දැනීම එතන එතන දැනෙන ස්වභාවයමයි ඒ දැනෙන්නම ඕනේ. ඒක නිසා තමයි මෙතන මේ විදිහට කියන්නේ යත්ත ආවසෝ සුඛං උපලබ්බති යං හි යං හි සුඛං කියලා. අවත්නි යම් තැනක සුවය ලැබේද යමක් යමක් සුවද එය එය තථාගතයන් වහන්සේ සෝයයි පනවනසේක. යං හි යං හි සුඛං තන්තං තථාගතෝ සුඛස්මින් පඤ්ඤාපේති. ඉතින් මේ කියන්නේ ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ නිරෝධ සමාපත්තිය තුල කෙනෙක් විඳින පුජ්‍යලයක් නෑ. ඒක නිසා සැප වේදනාව සැපයයි බුදුන් වහන්සේ අර වේදේ තුල තියෙන නිරෝධ සමාපත්තිය වගේ පණවන්නේ නැහැ. ඉද බික්කවේ බික්කු කියනකොට මේ ශාසනයේ නිරෝධ සමාපත්තිය තුළ ඒ එතන විඳින කෙනෙක් එතන ඉන්න එක නිසා ඒ සැපයි කියලා පැනෙව්වට වේදේ තුළ මේකේ නිරෝධ සමාපත්තිය තුළ ඒ සුඛේ සැපයයි පනවන්නේ නැහැ. ඒස් ඒක ලුණු වගේ අර මිරිස් වගේ දැනෙන ස්වභාවය තුළ කෙනෙක් නැහැ. ස්වභාවයම පමණයි. තාම ගැඹුරුයි. ඒක නිසා නැවත නැවත මේ අපි ඉස්මතු කරේ මේ රහෝගත වර්ගයේ මේ කියන තැන අතිශයින් ගැඹුරුයි. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඔබට දැනේවි ටිකෙන් ටික ටිකෙන් ටික. මෙතනදී හොඳින් මේකට අදාළ මේ මේක ගලප මේ පටලව ගන්න එපා. රාගදේශම ප්‍රහි වෙන ගමන වෙනයි. අරහත් කියන සමාධිය ඒ අරහත් සමාධිය වෙනයි. හැබැයි අරහත් සමාධිය තුලත් මේ ස්වභාවයේ පවතිනවා. මේ නිරෝ මේ සමාපatti සෝය පවතිනවා. මොකද එතනක් තියෙන්නේ සමාධි සෝයක්. ඒ අරහත් සමාධිය මෙන්න මේ පටලවා ගන්න එපා. මෙතන මේ කියන සමාපatti සෝයත් මේ රාගදේශමෝ ප්‍රහීන වෙලා ලබන සෝයත් අරහත් සමාධිය කියන එකත් මේ ඊටාම ගැඹුරු තැනක් මේ කියන්නේ යන්නේ. ඒ කියන්නේ කෙනෙකුට හුස්ම නොදැනෙන ස්වභාවයට සමාපත්තියට වෙලා ඉන්න පුළුවන් රාගදේශමෝ ප්‍රහීන නොවි වේදේ තුල ඉන්න විදිහටත්. හැබැයි මෙතන රාගදේශමෝ ප්‍රහීන වෙනකොටත් එතරත් එනවා අවස්ථාවක්. අනාගාමි භූමියේ සමාපස්සෝයක් තියෙනවා. නොදැනෙන ස්වභාවයක එකම ස්වභාවයක හිත පවත්වා ගන්න එකත් නිර සමාපත්තියක්ම තමයි. හැබැයි සියලු කෙලෙස් නැසලා එන එක අරහත් සමාධියයි. එතනක් තියෙන්නේ නිරෝධ සමාපත්තියයි. නිරෝධ සමාපත්තිය කියන වචනේ භාවිතා කරනකොට බොහොම ඒක නිරසමවත්තේ විදිහට භාවිතා කරන්න පුළුවන් සමාපatti සුවේ නිසා. නමුත් අවස්ථාව ගැඹුරු වෙනවා අර සියලු කෙලෙස් නසපතන. දැන් පැහැදිලි. නිරෝ සමාපatti කියන්නේ සංඥා වේදනා කෙටියෙන් කියනවා නම් නිරෝධය කරගෙන ඉන්න අවස්ථාව. නමුත් නිගණ්ඨ ධර්මයේ තුල තියෙනවා ඒ කියන්නේ ඒ වේදේ තුල තියෙනවා ඒකත් සංඥා වේදනා නිරෝධ කරගෙන හැබැයි එතන සැපයක් විදියට විඳින කෙනෙක් ඉන්නවා. මෙතන කෙනෙක් නැහැ. ස්වභාවයටපත් වෙනවා. දෙක දෙකක්. හොඳයි එහෙනම් මේ බොහොම සියුම් කාරණේ අතිශය ගැඹුරුයි. බොහොම පරිස්සමෙන් මේ අධ්‍යයනය කරන්න. අපි ඉදිරියේදී අරහත් වර්ගයේ වෙනම තියෙනවා. අපි අරහත් සමාධිය ගැන වෙනම නැවත වරක් සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි.